හොඳයි. අරුණ මනතුංග මහත්මයා. දේරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ ඉස්සෙල්ලා අපිට කියපු දෙයක් අනුව ඇතිවෙච්ච ප්‍රශ්නයක්. ස්වාමීන් වහන්සේ අපිට කිව්වාර එක මහත්මෙක් වැරද්දක් කරන්නේ නැහැ. මොකද ජීවිතය ගියත් ඒ කියන්නේ මමත්වයේ තුලින් ඇති දෙයක් හැටියට ඒත් එක්කම ස්වාමීන් වහන්සේ අපිට කිව්වා ඒක බෝධිසත්වයා වහන්සේලා කරන දේවල් වලට වඩා වෙනස් කියලා. වෙනස් කියලා. ඉතින්දී අවශ්‍යකම ඇති වුණා ඒ වෙනස ටිකක් පැහැදිලි කරගන්න. උදාහරණයකින් මම මේ කියන දේ ඇත්තද නැත්තද කියලා දැනගන්න. දැන් අපි හිතමු තමන්ගේ ජීවිතේ නැති වෙන්නට හරි එහෙමත් නැත්නම් බොරු කියන දේ කියන එකදී හරි යම්කිසි කෙනෙක් කියන්නේ නැත්තම් බොරුවක් ඒක අර මූලික தත්ත්වයෙන් නෙවෙයි ඒ කියන්නේ මම බොරු කියන්නේ කොහොම ගලේ ගැහුවත් බොරු කියන්නේ කියන தත්ත්වයට එහා ගිහින් ඒකෙන් වෙන ඒකෙන් වෙන නරක ඒ වගේ ඒකෙන් වෙන විනාශේ තේරුම් අරගෙන ඒ වගේ මේකක් කරන්න යනකොට ඇතිවන හිතේ ඇතිවන විකෘතිය දැකලා ඒ தත්ති පුද්ගල භාවය එතකොට පුද්ගල භාවය අයින් බොහෝ දුරට එතකොට එහෙම බොරු කියන්නේ නැති එක ජීවිතය ගියත් එතකොට ඒකේ වෙනසක් තියෙනවා නේද ස්වාමීන් වෙනසක් තියෙනවා දැන් අපි කතා කළානේ අපි කුසල් කරනකොට මේ පංචෝපාදානස්කන්ධය දුකයි කියලා හඳුනා නොගෙන නමුත් කුසල කුසල කර්ම විපාකයන් තේරුම් අරගෙන අපට මාව සැපවත් කරගන්න මාව සුවපත් කරගන්න මම මගේ භව ගමන සුවපත් කරගන්න කියන පදන මේ කුසල කර්ම. ඒවටත් කුසල් කියලා තමයි කියන්නේ. ඒවා කුසල් නෙමෙයි. හැබැයි ඒවා වට්ටගාමිනී කුසල්. ඒ කියන්නේ ඒතනත්තාට ඒක භව පැවැත්මට විතරයි උදව් වෙන්නේ. ඒක විවට්ටගාමිනී වෙන්නේ. ඒ කියන්නේ පාරමිතාවක් හැටියට සසරින් එතර වෙන්න උදව් වෙන්නේ නැහැ ඒතනත්තාට. හැබැයි විදර්ශනා වශයෙන් යම් කිසි කෙනෙක් කුසල් කරනකොට සහ අර පංචස්කන්ධ දුක්ඛය තේරුම් අරගෙන මේ සසරින් එතර වීමේ කියන ඉලක්කයක් ඇතිව ඒ මම කියන තැන තහවුරු කරන්න යන්නේ නැතිව මාව සුවපත් කරන්න කියන තැනින් තොරව මේ කෙලෙස් නැසීමේ අවශ්‍යතාවය සඳහා යම් කිසි කෙනෙක් දාන කුසල් කරනකොට ඒක පාරමිතාවක් බවට පත් වෙනවා ඒ තනත්තාට අර තණ්හා මාන දිට්ඨි වලින් තොරව කරන ඒ කුසලය විමුක්තිය සඳහා එහෙම නැත්නම් විවට්ටය සඳහා සංසාර වෘත්තයෙන් එතර වෙන්නට උපකාර ඊළඟට විදර්ශනා කරනකොට ඒ විදර්ශනා කළ පමණින්ම ඒ තනත්තාගේ විදර්ශනා ප්‍රඥාව අර කියන අවිද්‍යාව දුරු කරලා නැතිනම් ඒ විදර්ශනා ප්‍රඥාවත් මතු අනාගතේ විපාක දෙන විවට්ටගාමිනී කුසලයක් හෙවත් පාරමිතාවක් හැටියට තමයි ක්‍රියාත්මක වෙන්නේ. අන්න ඒ වගේ තමයි අපි ඔතන තේරුම් ගන්න ඕන කරන්නේ. දැන් මගේ ජීවිතේ නැති වුණත් මම මේ වරද කරන්නේ නැහැ කියලා ඒතනත්තා දකින්නේ ආත්ම මූලිකව නම්. ඒ කියන්නේ ඒතනත්තාට දිවිතොර වෙනවටත් වඩා වටිනවා ඒ ඒ මගේ මම කියලා ගොඩනගාගත්තු සංකල්පීය රාමුව රැක ගැනීම. එතකොට ඒතනත්තා වරදක් කිරීමෙන් වැළකීලා තියෙන්න පුළුවන්. හැබැයි ඒ වරදින් වැළකීලා තියෙන්නේ ආත්ම මූලික සංකල්පයකින්. එතකොට එතනත්තා තණ්හා මාන දිට්ඨි කියන මේවායින් යුක්තව තමයි අර ක්‍රියාව කරන්නේ. එතකොට එතනත්තාගේ ක්‍රියාව ප්‍රාණඝාතයෙන් වැළකීම වගේ එකක් නම් යම් කෙසේ කුසලයක් එතන ජනිත වෙනවා. හැබැයි දැන් අර තනත්තා කරන්නේ මම බෙහෙත් ටික බොන්නේ නැහැ. ඒ බෙහෙත් බොන්නේ නැත්තේ කුමක් නිසාද? ඒක අකුසලයක් නිසා නෙමෙයි මේ මගේ ප්‍රතිපත්තිය මේක. එතකොට ඒතනත්තාගේ මේ ප්‍රතිපදාව අවසානයේ හේතු වෙලා තියෙන්නේ අර සත්වයින්ට ඇතිවෙන හිංසාව වැළැක්වීමවත් මේ බෙහෙත් හදන්න මේ මේ සත්ව කොටස් ගන්නවා ඒ නිසා ඒක සුදුසු නැහැ කියලා ඒ සතුන් කෙරෙහි කරුණා මෛත්‍රියද එහෙම නැත්නම් ඇත්තටම මේ මම ගොඩනගාගත් වූ මගේ ප්‍රතිපත්තියට paluddක් නොවීමද එතකොට ඒ දෙකෙන් අර සතුන් කෙරෙහි කරුණා මෛත්‍රිය නම් ඇත්තටම ඒත නැත්තා එතන කුසලයක් ඥායත කරගන්න. එතන එතන උසස් කුසලයක් ඥානය. දැන් බෝසත්වරයෙක් ඒ වගේ ජීවිත පරිත්‍යාගයක් කරනකොට ඒ අන් අය කෙරෙහි කරුණා මෛත්‍රිය. අන්‍ය සත්වයන්ගේ යහපත වෙනුවෙන් ඒ කරන්නේ. එතකොට එතන අර ආත්ම මූලික සංඥා වෙන්නේ ඊට වඩා පිරිසිදු කුසලයක්. ඒ කුසලයේ බෝසත්වරයාට ඍජුවම බුද්ධත්වයේ සඳහා සසරින් එතර වීම සඳහා හේතු නමුත් අර ආත්ම මූලිකව අර වගේ කලා වුණත් ප්‍රාණඝාතයක් වගේ දෙයකින් වළකිනවා නම් ඒක කුසලයක්. හැබැයි මේ ප්‍රාණඝාත ප්‍රාණඝාතයෙන් වැළකීමේ කුසලය සීලමය කුසලයක් වුණාට එය ඔහුට සීල පාරමිතාවක් වෙන්නේ නැහැ. අර ආත්ම මූලික සංකල්පය රැක ගැනීමේ පදනමක නම් ඔහු කරන්නේ ඒක උට නිවනට උපකාර වෙන්න. හැබැයි සීලමය කුසලයක් වෙනවා. සීල පාරමිතාවක් වෙන්නේ නැහැ. අන්න ඒ වෙනස තමයි අපි එතනදි තේරුම් ගන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් ඒ වගේම අපි මේ දැන් ඉන්නේ බුද්ධෝත්පාද කාලයක. යම් කිසි විදියකට ඔය කියන කරුණුම යම් පුද්ගලයෙක් බුද්ධෝත්පාද කාලයක් නොවන කාලයක ඒ කියන්නේ සංසාරයේ කෙලවර කරනවා කියන දේ ගැන දන්නේ නැති කාලයක උනත් එයාට පුළුවන් නම් මිනිස්සු මේ මේ දේවල් දැඩි ලෙස අල්ලාගෙන ඉන්න නිසා මේ පංචස්කන්ධය කියන එක පවා යා වචන වලින් දන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් මේ කාරණය මේ සිද්ධ වෙනවා කියන එක එයා දකිනවා. ඒ නිසා පුද්ගල භාවයෙන් මිදිලා එයා මේ දේ කරන්නේ නැත්තම් එතනත් ලොකු ඒක පාරමිතාවක් තමයි. ඉතින් ඒ නිසානේ මහබෝසත්වරුන්ට බුද්ධෝත්පාද කාලය අබුද්ධෝත්පාද කාලය කියලා වෙනසක් නැතුව උන්වහන්සේලාගේ පාරමිතාව අඛණ්ඩව පුහුණු කරන්නේ ඔන්න ඔය අවබෝධයත් එක්කනේ. එතකොට ඒ වගේම බෝසත්වරේ තිරසන්නාත්ම භාවයකට ගියා වුණත් ඒ අයගේ පාරමිතාවෙන් ගිලිහෙන්නේ නැහැනේ. එතනට ගිහිල්ලා දුර්වල ආත්ම භාවයක් වුණත් එතන පවා ඒ තමන්ගේ ඉලක්කය වෙත ඒ තමන්ගේ ඉලක්කය මොකක්ද කියලා එතන ඍජුව මතු කරගෙන ක්‍රියා කිරීමේ මිනිස්සෙකුට තරම් පූර්ණ හැකියාවක් නැහැ. නමුත් එතනට ගියත් ඒ ඉලක්කයෙන් ගිලිහෙන්නේ නැහැ. ගිලෙහෙන්නේ නැතුව ඒකත් එක්කලා යාමේ යම් කිසි ශක්්‍යතාවයක් එතනක් තියෙනවා. ඉතින් බෝසත්වරයෙක් පමණට නැති වුණාට අපි කොයි කාටත් අපේ ප්‍රඥාව අවදි කරන අවදි කරන තරමට අපේ මනස පුහුණු කරන පුහුණු කරන තරමට යම් හේතුවකින් අබුද්ධෝත්පාද කාලයක් වෙන තෙක් අපට ඉදිරියට යන්න උනත් අපේ ඍජු ඉලක්කයත් එක්ක අපි යනවනම් එතනදී මේ කියන දැක්ම තුල ඉඳගෙන අපිට කුසල් කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි හරියට පුහුණු කරන කෙනෙක් අරහත්ත්වයට පැමිණෙන්නට බුද්ධෝත්පාද කාලයක සමත් නොවුනොත් යම් අබුද්ධෝත්පාද කාලයකට පැමුණුනොත් පච්චේක බුද්ධත්වයෙන් නිවන් දකින්නට පවා සුදුසුකම් ලබනවා කියලා කියන්නේ අන්න ඒ නිසා හැබැයි ඉතින් ඒක ප්‍රාර්ථනාවත් එක්ක බද්ධ වෙච්ච කාරණයක්. කෙලින්ම අරහත්ත්වයම ප්‍රාර්ථනා කරගෙනම ඍජුවම ගියොත් ඒ කියන්නේ යම්කිසි සසුනක කියන තැන එහෙම පසේ බුද්ධත්වයටපත් වෙන්නේ ඉඳ ළඳ තැනක මම භව ගමන නිම කරනවා කෙලස් නසනවා කියන එක පසේ බුද්ධත්වයේද ශ්‍රාවක බුද්ධත්වයේද කියලා නිශ්චයක් නැතුව ඉඳ ළඳ තැනක කෙලස් නසනවා කියන දැඩි ප්‍රයත්නය තුල ගියොත් ඒත ඒතනත්තාගේ ඒ පාරමිතාව අබුද්ධෝත්පාද කාලයක වුණා ඵල දරන්නට පුළුවන්. ඉතින් ඒ විදිහට අවබෝධය ලබන්නට හේතු නොවෙනවා නම් ඒ කාලවකවානුව තුල ඒ තනත්තට පාරමිතාවක් හැටියට කුසල් කරන්නට අවබෝධය හේතු වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ මට තව එක ප්‍රශ්නයක් තියෙනවා. නමුත් අද ගොඩක් කට්ටිය ඉන්න හින්දා පස්සේ වෙලා තිබුණ අහන්නම් ස්වාමීන් වහන්සේට බොහොම පිං සිද්ධ වෙනවා. තිරුවන් සරණයි.